සකසනකම දෙන දින දේශනාවේ ඉදිරි කොටස. ඒ නිදහස කියන්න උත්සාහ කිරීමේදී කුම්මා දේවා ශබ්ද මනුස්ස ආරේති. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ ජීවිතය පවත්තන යම් කිසි චිත්ත පදනම පිළිවෙලක්. ඒක තමයි දැන් මේ වෙලාවේ ජීවිතයගේ පැවැත්මේ භූමිය. ඒ භූමිය දැන් සකස් වෙලා තියෙන්නේ. නැත්නම් මේ චිත්ත පදනම හදලා තියෙන්නේ යම් කිසි කාලණයක් යටතේ. ඒ කාලණයක් යටතේ මේ චිත්ත පදනම හදලා තියෙන්නේ. ඒ මොකක්ද කාරණේ? ඒ ආන්දිරි ගොල්ලෝ අවුරුදු ගණනක් ඔය දැක්කද බහිනු ආසලා සීලෙන් යුක්තව එක්තරා ප්‍රමාණයක ලෞකික සමාජයකින් යුක්තව තමයි කාලය ගත කළේ ඒ කාලය ගත කරන කාලයේදී ඒලාගේ සිත හැදිච්ච කරා චිත්ත සම්පන්න මේ බොහෝ මේ අධිකාලම බොහෝ දෙයක් හදනමක් තිබෙනවා. ඒ හදනම ඒ ඒ හදනම ඒකේ සකස් කරලා ඉන්න අවස්ථාවේදී මේකෙන් කරන්නේ මොනවද? ඇලීම ගැටීම නවත්තන්න. මේ කාරණය අර දැන් සකස් කරලා තිබිච්ච චිත්ත සත්‍ය චිත්ත සත්‍ය උඩට මේක ආරූඪ ඒක ආරූඪව ආරූඪ ආරූඪ කියන්නේ ආරූඪ මොන ක්‍රියාවලිය මොන ක්‍රියාවලිය ඇලීම ගැටීම නැවතුණු ක්‍රියාවේ ශක්තිය අන්න අතෙන්ද දැන් හේතු සම්බන්ධ වුණා අද්ද මනුෂ්‍ය ආවේ මනු මනුෂ්‍යයේ යම් ප්‍රමාණයක වස්තුවේ සිට ප්‍රමාණය ඔයගේ දැනට තියෙන බුදුන් සත්‍ය චිත්ත සත්‍ය ඇදිලා රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ කියන මේ සත්‍යත්තම කාම ශක්ති යම් ප්‍රමාණයක මෙතන ඉතිරිලා තියෙනවා අන්නේ ඉතිරිලා තියෙන කොට කොටස අස්සට මේ චිත්ත ශක්තිය මොනවාද ඇලීම් ගැටීම් නැති චිත්ත ශක්තිය මේ පවත්තන මේ චිත්ත ශක්තිය අර අනිත් එක්ක සම්බන්ධ වෙලා ඒවා විදුත් වෙලා තව එක්තරා වැදගත් පැත්තකට පොඩ පැත්තකට පරිවර්තනය වූ විට ශබ්ද ඒ මේ ශබ්ද කියලා. ශබ්ද කියන්නේ ජීවිතයට කුමන දෙයක් හරි ඒ දෙවියක් සිද්ධ වෙන්න ගණනයක් සිද්ධ කලනයක් සිද්ධ කම්පනයක් සිද්ධ ධර්මයෙන් ගන්න කම්පනේ මදි අර්ථ කරන්නේ ඒක සිද්ධ වෙන්නේ කතාව එනිසා ශබ්ද තරංග නියද ඒ තරංග වේගය අර කිරින අනුවර ස්ථාපියම සම්පලේ තරංග මේ ශබ්දය පිළිගන්න පිළිගන්නේ වැඩ කරන්නේ ශබ්දේ යම් දැනකට වැඩ කරනවා කියනවා කියන්නේ ඒ ශබ්දයෙන් අර කෙරෙන්න තියෙන ගමනේ ඒ මට්ටමට කරන බව. ඒක වගේ කියන්නේ. ඈ? හද්ද හද්ද කියන්නේ හද්ද වෙනවා. ඈ? හද්ද වල ශක්තිය ඒ හැදිලා තියෙන මිනි මනි මන් කියන්නේ මිනි. ඒ මිනි අද්දට ඇති වුණායි. ආවේ සුන්දර ඇති. දැන් දැන් කියන්නේ විඥානයේ ශබ්දයේ එතන මේ කියන්නේ මොකද්ද? මදරක. මේ සුද්ධ කරපු චිත්ත ශක්තියට තරංගයක් යන්නේ. ඒකද කාලය ඉතින් කාලය කරනකොට එතන කාලය තමයි. අදහන්නේ ඒ ඒ ඒ ඒ සම්බන්ධයෙන් විරායාදයෙන් මේක දෙන්නේ නැහැ. බ්‍රහ්මණය වෙනකොට දෙන්නේ නැහැ. සබ්දේතර සබ්ද තරංග තරංගින් දැන් ඔයාගේ ඈ සබ්ද සබ්ද සබ්ද කියන කාමයෙන් නේද ඒකට කියන්නේ එහෙම යට දෙවියන් බව කොට තමයි සබ්ද ඈ මේ ඒ සබ්දේ සායි ශබ්දේ පරිවර්තන කියන්නේ ශබ්දයේ ශබ්ද බව. ශබ්ද බව. ඒ ඒක ශබ්ද කරේ. යාගේ ප්‍රවෘත්තියට අංගලාගේ නිසා තමයි අල්බයන්ද. ඒ අපි ඉතින් මේ අතුල කොයි හැම එකක්ම අපි. ඒ ඒ නිසා ඉතින් ඔක ඔන්නෝගේ බේරලා තේරුම් ගන්න හොඳට වැඩේ. අන්න ඒකත් ඒ සත්‍යය ගැන බව කියන්නේ මේ රතන සූත්‍රයේ අදාළ වූ කරුණිත අතරින් ඔප්පු කරන්නේ විතරයි ඒක අපි මේ කාර්යයකදී අපි මේ ධර්මයක් ගැන විස්තරයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතේ. ඔබට මේ කම්පනයේ ඇති වෙනකොට හොඳ සම්බන්ධයක් ඇති වෙනවා. ඇතිවෙච්ච කම්පනය නිසා ඒ කම්පනයට සම්බන්ධ ඒ කම්පනය තුලින් හැදෙන්නේ වෙන එකක්. ඊට වඩා හදේක තියෙන්නේ. ඔන්න ඊළඟට ධාතුන් මහා රාජිකා කියලා. ඒ ධාතුන් මහා රාජිකා කියලා කියන්නේ මේ தත්ත්වයෙන් දෙන්නාට පස්සේ සත්තු தත්ත්වය නේද සත්තු தත්ත්වය මේක හොඳට දෙවියන් දෙන්නෙන්න තියෙන ආකාරය ඉන්නේ යන්නේ පොර සම්බරේ වැඩි සම්ලේ තුරු අපි ගන්න තත්ත්වය කළා එනවා රතන සූත්‍රය ඒ රතන සූත්‍රය කියන්නේ යාළුවෝ මුලින්ම පටන් ගත්තේ. අර යාළුවෝ දුකෙන් කොහොමද කරන්නේ? දැන් මේක කරන්නේ. මේ තුන් කවිස්ස දක්වා. ඕරිත් කස්තේද කොහෙද? මේ කස්තේ එකලක ප්‍රදේශය එකලක පුද්ගලයා. අයිතින් සීමාවක් තියෙනවා. දැන් රාහි කියලා දල වශයෙන් දෙවි ග්‍රහයන් අහවල් ග්‍රහයන් අහවල් ආශිතාව එයාගේ විපාකලය එයාගෙන් ලැබෙන කලයේ විපාකය එන්න මේ කර්තේට විසම වෙන්න පුළුවන් ඒක වෙනවා දැන් ඒ රාශිය ඒ සීලාව ඒ තරම් තර සීලාවක් ඒ කර සීමාවක අර කරබ්බහ රාජ්‍යයේ ඒක වැඩි වෙනවා වැඩිච්චාම මේ රසායන යම් කිසි කෙනෙක් පිළිගනවා නම් එයාගේ ප්‍රශ්නය මොකද ආද්දක් සම්බන්ධයි ඒ පොත විශාලමයි ඒක මම මේ ඉන්දියා කපින් සයි මම මේ දෙයක් දැන් කරා විශාලම රණියර ප්‍රදේශක අයිති සීමා මේ නරක විසම අයිතිවාසිකම් ලබා දෙනවා. දෙන්නේ නැති. ඒකත් කාර්යයක් තමයි ගම්මි යාදන. ඒ යාදනේ. සීන ඒ සීමා අක්ෂරයි. අන්තරික්ෂය කියන්නේ අක්ෂරයි. දැන් සීමාව විතර වෙනවා. ඒ විසම ගුණේ විසම කප්පයක් තිබුණ අලක්ෂිත්‍ය හැදිහැදි මේ විෂම tattwe උඩ දැන් මේ tattwe දැන්න දැන් පවතිනවා. එන්න ඕකයි මේ විද්‍යාවන්ගේ වැඩ ගතේකවතේ ඉන්නවතේ බුද්ධිලෝ එයාට හැම වෙලේම කක්ෂයක් තක්කක් නැගේ සීමාවක් ගන්නයි ඒ සීමාව එයා විසඳ ගන්න පුළුවන් ඒ විසම කරගන්න පුළුවන් නොදන්න කෙනෙක්. සෞම්‍ය කරගන්න පුළුවන් ආදලෙද. ඒකට දැන් ලංකාවේ විසමිනියේ ඒක තාක්ෂයක්. ඒක බලන්න අපි දෙන්න. ලංකාවේ විසමිනියේ ඒ ලංකාවට සීමාවෙ තියෙන රසායනික කල්පනාස්තව සම්බන්ධ කරගෙන ඉන්නේ ඇවිලද දැන් මෙලා ඉන්නේ වෙන මොනවා හරි හේතුවක් නිසා සීතාවිත රටක කියන්නේ දැන් මේ මැද උත්සවයේ තියෙන හැටි කරන වෙන හැටකට ගියොත් එන්නේ ලංකාවේ ඉඳපු වින්දද රසය එන්නේ කියලා කියනවා කොච්චර ඉන්නේ ඉලා ඉලා හිතා තියෙනවා ඒ හැමදේම කොයි දිනේ ලංකාවට යන්න හම්බෙන්නේ. කොයි දිනේ ලංකාවට යන්න හම්බෙන්නේ. දැන් මේ කලවාදිගේ හැකියා දෙන්නවරක් ආවේ ඉතින් ඔක්කොම ඉන්දිය අවස්ථාව හම්බ කරගන්න නැත්නම් ඉන්නවා මිසක මේ නීලම් දලා කියන්නේ නැහැ කීක හැමදාම වැඩියාවක් තියෙනවා. එහෙනම් ඒ සීමාව යාට දැනෙන්නේ නැහැ යාට කටින් හදක් කියලා කියන කතාව නෝක ඒක දැනෙන්නේ නැහැ. මේ නොදැනුමින් කියන්නේ. පොතේ නෑ. මේ මොකද? අර පරිසරය ගැලපෙන. අන්නේ කෙනා ඒ නිමිය උපන්දා. දැන් ඉංග්‍රීසි වෛද්‍යයේ ගැටවිද පරික්ෂණකෝ කිව්වා ලංකාවේ අන්තිමට ගෙදක් අතරම ලංකාවේ දින මේ කලාවේදී උඩ කරන්නේ. ඉන්දියාවේ ඉන්දියාව ලංකාව සම්බන්ධයි මේ වෙනත් බටහිර රටවල් වෙලාවක් ඒක ඉස්ස වෙනවා විස. ඒ කියන්නේ ගුණයක් නම් ගුණ ගුණයක ප්‍රයෝජන කරලා දෙන්නේ. ඒක හරිකාරයි. කාරීකමයි. තවත් කියනවා අපි ඉස්සරහට උදාරාවු විදිහේ කොන්දක කරන්නේ. ඒත් කියනවා ඒ ලෙඩා අදි ලෙඩා ඉන්න දෙයක්. ඒකෙන් ඉන්න මිනිහට අන්තිකේ ලෙඩක් ඇතිවෙනවා නම් වඩා ගුණජනේ කියලා වත්ති කියනවා. වත්ති කියනවා. ඒක නිසා වත්ති දෙයක් අවත්ති දෙයක් ඒක අවවල ජීවන් යති සිංහල බල්බෝ කියනකොට එන්න සාධාරණ. ඉඳුරු ටික බව, කහ ටික බව. හදන්න දැක්කේ වල විතරක් ඉතින් ගත්තා අර වලේ පුරුම් කර්මී මේ ලබා. කොන්න සත්‍යයි කරන්නේ. අන්තරිත්‍ය කියලා කතා කරනවා මේ විශාලවන්නේ මේ කර්තකී බවයි අංගරිත්‍යයට ලක්වා යම් කර්ම අර විසම දෙනි තිබුණා නම් හැදිලා හැදිවර හැදිලා අවවාදතාව අවවාදතාව මේ විසත්ත්වය හදන්න යම් කර්මයක් එක්කාස වෙලා දිනන විසම දෙනු අතෝ ඒ යාදි මොකෝ දැන් විටමින් ගන්න. ඒවා ගන්න. විටමින් ගන්නේ විදිහේ රසායන පොඩි. මේ රසායන පොඩිය. කට යම් කිසි සාධන ආයත විටමින් නෝර. ඒක ප්‍රතිවිද්‍යකක් දැක්කදොත් විටමින් වලින් ගන්න එක නැතුව විෂම තත්ත්වයක් ඒක දෙන්නේ. ඒක ඒ දැන් විටමින් නෝර ඒක විටමින් වලට පෙරලන්න අපි මේ වචන වලින් තේරෙන්න තියෙනවා. කීමට හේතුවේ ඉලහසේ දෝනේ දැන් මේවා විකලකත් වෙනවා. ලැබෙන විහාරට කෝෂ ජනකත්වයට ක්‍රියාකිරීමට ඒවා විකලිත වගේ සායන කුලදායක කායන වලට කරන්නේ නැහැ. ඒ නිසා ඒක දැක්ක හැටි හොඳයි. එතකොට දැන් මේ සීමාවේ මුළු ප්‍රදේශයේම අවුලයි උන්වහන්සේගේ චිත්ත ඒජස යන්නේ. චිත්ත ඒජස යවලා ඕක කරන්න පුළුවන් කියන එක අපේ බැරි අපිට. ඒ කරපු දැනක් විරුද්ධ කරපු දැනක් තමයි අර බුදුහාමුදුරුවෝ අම්බාට කල කලදන් කියනවා. ඒක හොඳට ප්‍රකටව තේරෙන්නයි ඒක බුදුහාමුදුරුවෝ. ඒක උමාගේ ප්‍රාණයාගේ බාහිර බුදුනා. අප ගහ ළඟ ප්‍රාණයාගේ බාහිර බුදුවව කතාවකට වැටෙන බුදු දුරු කරන්නේ අප දැක්කපුවා. ඔක්කොම. ඒකද තියෙන්නේ. ඒකට කරන්නේ නැහැ. ඒ දැන් අබදාන්න තිබුණා නම් කාපහාදී අදි. කින්නේ අබදාන්න ගන්න. කොහොම අබදාන්න දෙවියන් කියන අදි. ඒක නිසා ඒ දෙකම එකට. බුදුආගම ඒ ස්ථානයේ වන්නකොට අනුවාදයක් ලැබුණා. අපිට කියන්න ඕනේ. අන්නේ වලයි අවස්ථාවක උචිත උදව් වෙන දේ තමයි මේ වගේ. දැන් වෙලාවත් අමාත්‍යයන් ගල්මුද මේ ආනන්ද කායන සම්බන්ධය පිළිබඳව කියන්න බෑ. අපි කියනවා. දැන් ඒක වෙලාවට ලැබෙන කරක් තමයි. එන්නේ තමයි මේ විවරාදී ජීවිතේ නිරන්තරයෙන් ජීවත් කරන්නේ. අපි වලින් නෙවෙයි. අර බෝවන්සාව ශ්‍රේෂ්ඨ එකම උත්තරය. අවස්ථාවට දැල්ගෙන ඉන්නේ. ඒවා අපත් දෙන්නේ. ලකින් දීයේ ආදාර දුන්නේ ඒ. ඔබ කිව්වා කොහොමද? මම විචාර. ඒක ඔබ දාවල් ගන්නේ. ඒක. කොලේද? කොලෙන් කියන්නේ කියන්නේ. කරවන්නේ කියලා ඔන්න. මම කියන්නේ. ඒක උන්වහන්සේ කියන්නේ අවස්ථාවල අවුරුදු තුනක කාලයේදී රසායන ඇදලා ඇදලා ඇදලා ඇදලා මල් කලහට ගන්න කප්පේ යම් ගතක තිබුණේ නැහැ. ඒකට අවුරුදු තුනක් ගත වුණා නම් ඒ ගත වුණේ මේ ආදායේ තිබිච්ච උත්සාහය ක්‍රියාකරමින් අක්ෂර කාලයක් යනකම් රසායන දින දුර්වලකමක් ඒ සාමාන්‍ය මට්ටම පිළිපෙන එකයි. බුදුහාමුදුරන් ඕන දැන් ගන්න. බුදුහාමුදුරනේ විද්‍යාකාරයේ විද්‍යාත්මක ක්‍රියාකාරී සත්‍යයක් තිබෙනවා. විද්‍යාව. මේ මේ එන්නේ වැඩන. කරනවා කරනවා. ඒ කියන්නේ වැඩක් නීතියක් යටතේ කරන්නේ. මේක මේ දේශුව උඩ මේ කලයම තියෙනවනේ හේතුඵල න්‍යායයක් ඒවා කියලා. බුදුහාමුදුරු කලේ අවුරුදු තුන පිට අදින්න තියෙනවා. කායන මිනිත්තු ගණනකට නැත්තම් කායකට. ඉක්මනින් අදින්න වමනා දැන් සිත්ත්තේ මේ හේදක් ශක්තිය ක්‍රියාකාරීත්වය. ඒ අදාගේ ඉක්මනින් කරේ. අවුරුදු තුනක ක්‍රියාකාරීත්වය පැහැදිලි කරේ. ජීවිත ආදායකත්ම කුලදාන යන වේගයක් අධිකාරීක නැත්නම් ඒක අවලාසු කියන්නේ දවස් ගානක් යයි ඒක තීක්ෂණ අසුව මෙදී දැන් ගලව ඉතින් දැන් දවල් දෙකකට පුතා වගේ හරියට අවලාසු කියන්නේ යන්න නමුත් ඒක උනේ ඒ කියන්නේ යන විදිහට දකින්න තියෙන අනක් වෙනවා මුකුත් දකින්න බෑ නේද මුකුත් කැලේ ඒ වගේ බුදුහාමුදුරු ස්පීක් කරා හැබැයි ස්පීක් කරේ චිත්ත ශක්තිය එක්තරා සමාධි මට්ටමක ධ්‍යාන මට්ටමකට අරගෙන ඒකෙන් තරංග යනවා ඇතුලේ ක්‍රියා කරන්න පටන් ගත්තා ඕගාල ඉක්මනින් වේගය වැඩි වුණා අදිනවා අදිනවා අදිනවා අදිනවා කතාවන අදගෙන ඇතුලේ ගිහලා ගහක් මත වෙනවා ඒයි අවුරුදු තුනකට ගහමතු වුණා සකය ඇදලා ග්‍රහව දුන නැතිදී සකය ඇදලා ගහමට ඒ ගහ ඇටේ තියෙන්නේ. හෝර කියන්නේ ඇටේ තියෙන රසායන වර්ධනය කරන්න උදව් තමයි. උදව්ින් ගහවන්න අපිට නෝ කලාවා ඉතින් කඳුරක් තේගෙන එනවා මේ බලයින්දදී යනවා ඔන්න මල් බලට ගන්නවා මෙන්න ගෙඩි දුක් හැදෙනවා ඉන්න යනවා සමහරකට යම් යම් දුකෙන් සමහර එක්කාසයෙන් මේ යම් ලැබෙන වහකට ඔක්කොම දැන් මේකෙත් අපැත්තේ රක හදන්න වර්ණය හදන්න ඈ ඇදී හදන්න ඒක වෙන වෙන සකස් වීම වලින් ඒවා කරන්නේ ඒව ඔක්කොම ඔක්කොම ගියා. කොට අඹගහ වැඩි මේ අඹගහ කොලකඩන් කියනවා. හොඳ අඹගහ ඒ නම ගන්න. ඉතින් ඒ අඹගහේ ආර්ථිකයේ සීමාවේ සාවකාත් අපි ආදි පාල් තමයි. උනාදවත් සමාදන්නේ. මේක මම මොකද කිව්වේ? මේ කිව්වේ අර චිත්ත සත්‍යයෙන් අර සකස් වෙච්ච විෂම ගනු ගුරුන් කරපු හැටි වෙන්නන්ද සාර්ථක තමයි. ඒක එකමිනිය. මේ මේ ළඟදී අපේ මේ රාජකාවකදී ඇහුවා අනේ මේ ඔබ ගහේ ඇටයක් හොයාගත්තා. ඈ ඇයින් හැදෙන ඔබ හැදෙනවලු. ඒ විදිහට බලන්න ඕන උනේ වෙන මොකද අර කට්ටියනේ ඒකෙන් ඇටයක් වාගෙන අඹහදල වෙනදාව පටන් ගන්න ඕනේ. ඔන්න බුද්ධ ධර්මයේ ඇට වෙච්චදී උටයි. ඕක තිබුණා ඒක අකහරිය විද්‍යාත්මකයි නෙමෙයි ඒකට. ඒක අස්සේ මොනවද කියන්නත් ඔයාලා ගන්න ඕනේ. දැන් ඒකට කොච්චර රල් දිනුනත් නෑම දනෝ දෙක්ක දනවන මීය වයනවල ලූණු ගෙඩියක් කොහෙදී අන්න මේ චිත ඉතේ සත්‍ය අර අදහස් වලින් බලන්න බලන්න පුළුවන් බව ඒ මම ඔතෙල්ලි හැබැයි ඉන්න මම මීයට බයින්න ගන්නේ නූනෙව කල්යෝනේ වැඩක් නෑ උට ඒ වෙලාවට නූනෙ යකිතලයි සම්බන්ධ පුළුවන් ඒකන වරදක් නෑ හැබැයි අඳුර ගන්න ඉස්සරහ අර බුදුන් ඇති වෙන්නේ වචනේ ඉතින් මම කිව්වා ඒ අඹ ගෙඩියවල ඇට තිබුණා. නමුත් අඹ දහ වැඩෙන්න යම් කාල සී කාලදී කොහොමද? යන්නේ ඒ වගේම ඒ ඇටේට බැලෙන්න කාල සීමාවක් නැහැ. ඉක්මනින් ඉවරයි. ඉක්මනින් හැදිච්ච එක ඉක්මනින් ඉවරයි. ඉතින් තියාගෙන ඇට විකුණන කාලෙදී නැහැ. ඒක නෝඩු ඔක්කොම ඉවරලා ඔක්කොම ඉවරයි. ඒ කාල සීමාවේදී ගහක් ඒ ගහ මැරිලා එතන නිවනලා තියෙනවා. වාගේ හරි සීමාව විතරයි කියන්නේ. නැත්තම් ඒ දර්ශන පරම්පරාව යන ඒ පරම්පරාව යන්න බෑ. මොකද ඉක්මනින් හරි ඉක්මනින් ජීව. ඒ නිසා ඒක කලකරන්න කාලයක් ඉඩක් සම්බන්ධයි. නමුත් අඹෝල රසායනයමයි. දැන් ඉන්න කරන් ගාන ඇතුළේ තියෙනවා. ඇටේ තියෙනවා. මේ අතේදිම ඇටේ දියෙන්නේ. අඩුවේ. අපිට කාලයේ කිසි බෝල් කීවාල. මෙදිලෙවි. අන්න ඔය ඔය ඔය නීති යටතේ උම්මානිවාර්ය සතාගතන් දේව මනි සබ්බේව භූත සුමනෝ තනන්තු මේ මොකද්ද මේ කියන්නේ දැන් මම දැන් මේ අවස්ථාවේ මම මේ වීඩියෝ කරන්නේ ඉතිපත් තුනේ මේ සියලුම සකස් වෙච්ච රසායන පොඩි වල යම් තරමක් නරක විෂම දේවල් තියෙනවා නම් ඒවා ඕම සුමනා බහන්තු සුමනා බහන්තු කියන්නේ හොඳ කත්තේ හොඳ විපාක ඵලයෙන් කත්තේ ඒවා කොම බහන්තු හැදෙන්න ඕන හැදේවා එතකොට හැදේවා මොකන්ති සිද්ධ වේවා ඒ தත්ත්වේ සිද්ධ වේවා කියලා කිව්වම අපේ හිතේ අරක වේවා මේක වේවා කියලා හිතන් නිකන් බලා ඉන්න සත්‍යයක්. ඒකනේ අපි මේ නිවන් ලැබේවා කියලා ඉතින් බලා ඉන්නේ. නැත්නම් නිවන් හදන්න අපි හදන්නේ අපි හදන්නේ නිවන් ලැබේවා. දැන් ඒක ලැබි. ඉතින් බලන්තු කියන එකේ තියෙන්නේ ඒක නෙමෙයි මෙහෙම සිද්ධ වෙන්න ඕන. එහෙම වේවා. එතකොට දැන් ඒ සිද්ධ වේවා කියන්නේ මොකක්ද? මගේ අදහස. ඒක සිද්ධ වෙන තැනට යොදන්නයි එහෙම වෙන්න ඕන. එතෙන්ද එදකම් මගේ ක්‍රියාවලකින් නෑ. දැන් යම් කිසි කෙනෙක් ඔක කළ දැන්නා මෙහාට කිව්වහම ගන්නේ නෑ. ඊළඟට තමන්ගේ බලහත්කාර තම වචන පාතුම වස්තුවක් ගන්න කියලා ගන්නව කියන්නේ නෑ. දෙල්ලලන් අල්ලේ. අර විඤ්ඤාත විදෝ ගන්න ගන්න ගන්න කරේ අර විනෝරේ ඒ මෙතන මේ කිය මම මෙහෙම එකක් මට දැන් මතක් වුණා ඒක. මගේ නැහැ. එහෙම කරපු එකක් මට මතක් වෙනවා කීපා. අම්මට විරුද්ධ ගමන් කළා ඉතින් මේ ඇත්ත අරගෙන ආපු මොකක්ද ඕන කියලා ඒ අම්මා අපේ ගෙදරට ආවා. හද මම මේ ආඥා ගවර්ධන කරේ. ඊටන් දේවල් කරපොඳ වැඩ නෙමෙයි නමුත් ඒ කාලේ ඇටියෙද. මොකද ඔබගේ අම්මට මුලින් කරලා තියෙනවා බඩේ ඉඳන් ගහමාරයක් කියලාත් අම්මා. ඒකේ මොනදමකටම ඒ වර්තකාරකමක් නැහැ දැන් ඉතින් මෙවැනි දේවල් කරන්න කියලා මේ වැඩනවම ඉල්ලගෙන ඒකයි අත්පුරුෂකමේ වැඩගත්කම දුන්නා මෙයා මෙරෝ මන්නේ තමන් කමේ ජීවි කුම්ට ඇහුණානේ ඒක පොරොත්තු නෑ මෙයා දෙන්නේ දෙල්ලන් අල්ලගෙන නව ලවින්ය මේක කරේ වඳිනවා දෙය කියලා අම්මා ගෑව ගඳුන් පිළිගත්තා අනේ අනේ ඔව් ඔය එයා ගායුණා අපි සීකක් කරන්න හදන්නේ හැබැයි අන්නේ ඒක මට ඒක මෙහෙම දේවා මේ නෑනියන් මේ දඩුවාගේ මේ අනර්ථයේ මතු මතුවට නොවේවා කියලා කියපු එක මම එතෙන් හේතු කරන නිකන් ඉන්නේ එයාගේ අල්ලගෙන ඒක වෙනකම්ම මම කළා කෙරෙව්වා ඒක මේ උදේට නෝ නතරන් යන්නේ මම මගේ අර මොට්ට කාලේ කටු ගොම් වැඩ මම මම ඉඳගෙන කටු කිව්වේ ඒක තෝරන කරගත්තා බලනවා මගේ මාගේ තුනකට අදහස හොඳ වුණාද කියලා බොහොම කල්පවතු. එහෙම මිනිස්සු වර්ධෙන්න ඕනේ නෑ. ඔතේ ඉඳලා මම ඕක නන්නේ. මම කිව්වා එහෙම තමයි හොඳ. ඈ හරියට හොඳම. ඉතින් දැන් සංගත් විද්‍යාවතේ බලන්නේ. ඉතින් පස්සේ එන්නේ ආරිය. අන්නේ බුදුහාමුදුරුවෝ සුමනා බවන් මේවා සියල්ලම යහපත් පැත්තට එන්න ඕනේ. ඒ මම කියනවා එහෙම ඕනේ කියලා මම උත්සාහ කරනවා ඒ වෙලේම ප්‍රශ්නයක් නෑ මම එන තැනට වැඩ කරනවා ඒ තැනට මම ගන්නවා ඔය විදිහේ සබල කතාව කියන්නේ කුමනාද කියන්න පුළුවන් නෑ මම කරනවා කියලා මට ඕනේ එක කෙරෙන්නයි ඒක වෙන්න ඕන දැන් කොහොමද වෙන්නේ එන තැනට මම යොදන්නා ඒ ශක්තිය මගෙන් තියෙනවා බුදුහාමුදුරුවෝ ඈ මට ඕන මෙන්න මේ ගානට එන්නයි. ඒ මොකක්ද? දැන් යම් කිසි කෙනෙක් රූලක් දැල්ලුවොත් එන්නේ තෝන අර කොනේ ඉඳලා මේ කවට කෙනෙක් රූලක් දාන්නයි. ඉතින් එන්නේ ලකුණු දෙකක් ගහලා රූල ගහින්නේ කියන්නේ ඊළඟට රූල ගැහෙන තැනට ලකුණු දෙකක් ගහලා ඒ ලකුණු දෙකට තිබ්බා ෆේස් ගන්න. දැන් දැන් මුලින් අදහස් කර දෙක දැන් ගැහිලා. එනිකන් ගැහින්න කිව්වා බුදුහාමුදුරුවෝ දෙන්නන කරන්න ඕනේ දෙරෙන් ගමන් දැනට වැටෙන්නයි මෙයා පරමාර්ථය මෙය ප්‍රාර්ථනයයි. සත්‍යම තනේ මම මේ කියන්නේ. ඒක තමයි ප්‍රාර්ථනය. ඒක කොට සත්‍යයට මම පත් කරනවා. පත්කන සං ඒක පත්කන සං. අද ඒ උත්සාහයක් දරින්නේ. මේ මේ මගේ බලය පාවිච්චි. ඒක ආරෝපණය කරහපුවම අපිට අපි නිවන් දකින්න ඕන. සුගති ගාමී වෙන්න ඕන. අපි හැබැයි ඉදිරි බුද්ධ දේවෝ මේවා මේවා මේවා කියලා හරියන්නේ මේ දැන් මගේ ඉලක්කය ප්‍රාර්ථනේ. එතෙන් දැන් මමපත් කරන්නේ. දැන් මම නිවන. දැන් මම යහපත් පැත්තට සිතපත් කරනවා. උගති. ඒ වගේම සිත නිවන. ඒ අර්ථමට හැපතියි. හැමතැනම දෙන්නේ කොරපල්. දෙලෙන්න තෝදේ. හරියන්නේ මමත් එහෙමයි කළේ. ඒක ඕන කොන්න ඔක්කොම තමයි ජීවිතයන් කෝකාරි කරපල්. අඤ්ඤා කොණ්ඩඤ්ඤ. ඒ වෙලාවදී අහිත අඤ්ඤෝ කොණ්ඩඤ්ඤ කියන්නේ ඕවා කියලා. ඈ? ගහේ කාට? ආ. ඒ සත්‍ය බුදුහාමුදුරන්ගේ සිතේ මොනවා භවන්තේ අතෝකි සක්කච්ඡ සුනන්තු භාසිතං කුල්ලලද ගමනේ බල්ලද ඒ මොකද ඒ දුර්වලත්වය ඉඳලා. මොන දුර්වලතාවද? මේ මං විසින් එවන්නා වූ ශබ්ද තරංගයෙන් භ්‍රමණය වෙන්න ඕන ප්‍රමාණයක භ්‍රමණය වෙනවා. ඒකටම දෙන්නේ නැහැ හරි. ආගියට තමයි. භ්‍රමණය වුණොත් කියනවා. යාබද ශබ්දය ඇතුළත සංකල්පදී අපි අපිට අහුණා. නැත්නම් එහෙම නැහැ. ඒ වගේ අර ශබ්දේ තේරුම් ගැනීමට පරිභ්‍රමණය අවශ්‍ය වගේ අර උමනාලාන්ත දෙරියට දෙරිය සිද්ධ වීමදී ලෝකයේ තියෙන විසම කරක් වීමට මේ ශබ්ද තරංගයේ වේගය නියම විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ මොනවද කියන්නේ බුදුහාම? උන්වහන්සේ වෙලාවට ඒවා වෙනස් කරන්න අන්න සිත් තරංග මෙන්න මේ විදිහට කරන්න ඕනේ කියන එකයි කියන්නේ. ඕකෙන් අපිට කියන්නේ එදා මිනිස්සුන්ට එදා විශාල මහනුවර මිනිස්සුන්ට කියනවා. ඔය නිකන් කියට වැඩේ කරන්නේ නැහැ. ඒ දැනට යොදපන් යොදුවත් වැඩේ කරනවා. ඉස්ලාම්ලා විලන්නේ මේ ආකාරයෙන් විවුර්තව විස්තරව අහලා. ඒ මිනිස්සුන්ගේ අතිවිච්ච අමනුෂ්‍ය ස්වરૂපවල දුනියාව කරලා තිබෙනවා. මානසික මට්ටම් වලට හරස් සිදුනවා මේ කියම ඒ ඒ කියම මොකක්ද යම් කිසි පාලනයක් ඇතතේ මේ ඒ නරක පැත්තට ඇවිල්ලා තියෙනවා ඒක ඉදියට දෙවිත් පාලනය උවමනාවෙන් කරපු පාලනය ඒක ස්වභාවික පාලනය ඒ පාලනයට අර බුම්මා දේවාදියෝ වගේ ඒ කාල ඒ දැනට තියෙන ඔවුන්ගේ චිත්ත මට්ටමත් මේ උන්වහන්සේගේ තරංගය දැන් යවන්න ලෑස්ති ඒ පාඩු දරන ඒ අධිකාර එතන ඉඳලා මම දැන් මේක කරන්නේ ඒකම ආ සුබනා බවන්තු අතෝ විහත්කත් තුනන්ත භාවිතං ඒක වෙනකන් ඒ සත්‍යය කම්පණය වෙලා වෙනස් අතට පෙරලිලා ස්වදායක ස්වરૂපයක් මත කරනකම් මේ තරංගයේ බලය වැඩ කරන හැටි ඔක්කොම ඔය විදිහට අපි චිත්ත තරංගයක් ඒ වගේම ධර්ම බලයක් පිළිබඳව කතා කර බුදුහාමුදුරුවෝ ශාලාමානෝට මේ වෙලාවේ කියලා යානි විදුතාන් සමාදක. සාමාන්‍ය දැන් තේරුම් දී නැති දෙනට දී නැතිට අනේ මේ යම් ධර්මං භූත පිරි. රේත විකාරි කුම්භාණ්ඩ යක්ෂ රාක්ෂස ඉවන්නේ අපි නම් ගන්න. ඔය අක්කෝ ඉන්දියාවේ ඉච්චේ මේ හමුදා පාටිස්සල නම්. ඉතින් ඉන්නවනම් ඒ ඔක්කොම මේ ඉතින් කේන්ද්‍රයක් තියෙනවනම් අක්කර ගන්නilla. අන්තරික්ෂේද මම මේ කියන්නේ බඩු අනේ වහින් ආපත් ඒ බුදුහාමුදුරුවෝ ඔක්කොම දෙද්දි මේ යොමු කරගත්ත විද්‍යාව රැකගදීදී අර මිනිස්සුන්ට තේරෙන්න වෙලා අනේ අනේ කරුණාකරලා ගියා මේ දුක් ගැනීමලා කියලා මේ මම උදින් බලනකොට තේරෙන්නේ ඔය විදිහේ දුක් ගැනීමලා කරන්න පුළුවන් නෝ ඈ තුන් ලෝකාග්‍ර වුණා නම් හැම කැඩියෙතම අග්‍ර වුණා බුදුහාමුදුරුවෝ. මේක අර ඔක්කොම යකක්. එච්චර පුළුවන් උත්තර හදන කිල්ලා අර ඇත්තන. අනේ මේ සම්මාත නිකන් විලා කරදර කරනවා නවත්තන. හරියට අර කේම්බලින් ජර්මනියට ගිහින් ඒක බීච් දුන්නා. උදේට මතක නැතුවා. අන්නේ වගේ විභාග කියන විසාමානුවල පින්තිල. ඒ වෙනස් දුර්වලෙක් අපි අපි පසුපස යනවා. එහෙම දුර්වලෙක් අපේ සම්බන්ධයක් නැහැ. ලෝකාර්ථ සම්මා සම්බුද්ධ කියන ඔය උත්තරයට අපේ ජීවිතවල. එහෙමනම් කො සම්මා සම්බුද්ධ. කො දුර්ලෝකාන්තේ. කො සල්ලෝක තිලතාවමාන සත්‍ය. ඒක ඔක්කොම ඒක කියන බව දෙන්නනවා අර සතර සූත්‍රයේ මෙන්න මම දුර්ලෝකාන්තේ මෙන්න මේක විතරයි. මොකද ලෝකයේ තියෙන සෑම කර්මයක්ම වස්තුවලට දෙන්න. දෙලෝකයිද? දෙලෝකයිද කියන්නේ තුන් ලෝකෙම ලෝකයෙන් හොයන්නේ දෙන්න. තුන් ලෝකෙම ජන්ම ජන්ම නේ. තුන් ලෝකෙම මොකද? يعني නිසිතයි හොයන්නේ. ඒ හරිය කියලා මම කියනවා නිසිතත් සානෝ ඒ ඉන්දෝනියෝ ඉන්නේ. කොහොමද තුන් ලෝකයිද කියන්නේ? උදාහරණ දෙකක්. ඕනම කරලියක් ලෝක දෙලා කියනවා තේරීම වෙනස්. ඒක නිසා ප්‍රසිද්ධ පරිවර්තන අංකය. සම්මා සම්බුද්ධයි. ළම අවබෝධ කරගත්තම මනාව මම ඒක අවබෝධ කරලා දිනවා. මොකද මේ එයා හැදුනේ එහෙමයි, හැදෙන්නේ හේතුනේ මේකයි, හැදෙන්නේ මේකයි, හදන්නේ. අන්න ඕකයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඒක ජන දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. ඒ ඔන්න උත්තරයයි අපි වදින්නේ ඔන්න උත්තරයයි අපේ ආස්තුවරයා ඒ උත්තරයකට කොටව අපි යන්නේ. ඒ අර විදිහේ කටගාන කෙනෙක් කාටවත් අදියේ අධ්‍යාම අන්දමත කාර්යයේ ඉතින් කන්දලව කරනවා අර ලබෙන එව ජීවින්න අල්ලා කරලා අල්ලා කරලා මොනවා හරි එන්නේ කොලාන්න කරනයි කරුණාන්න කරනවා වගේ අපගාවන එන්නේ ගෙදර යනවා ඒක යාගෙන මෙතන එහෙම නෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ අර විදිහේ සමෝලි බල. පාවිච්චි කරන ආකාරය නෝදී කළා. තුනක් පහක්. ඒ ඒ භ්‍රමණය සිද්ධ වෙනකොට ඈ ඒ භ්‍රමණයේ ශබ්ද තරංගයක් එක්ක මේක සිද්ධ වෙනකොට වෙන්නේ මොකද්ද? සත්මායි භූතන් නිසවෙත්ත. ඒ කියන්නේ. කටත්තු කියන්නේ සබ්බේ වගේ. කටත්තු කියන්නේ අර දිසාවේ සබ්බේ ඒ රාය යම් යම් ප්‍රමාණයක් හොඳයි කියාදි දෙයි නම් යම් කටද ඒ නරක කත්තර හොඳ සත්‍යයට පෙන්වෙනවම ඒ පෙන්වන දෙලීම නිසා මෙත්තන් කරොත් ඒ කරලීම නිසා මේ සියලු තැනම සිසිල් භාවයට පත් වෙන්න ඕන. ඒ කරලීම වෙන්නේ මේකයි. අරෝධ ඒ කරලීම කියන්නේ කරන කලිකුයි කරනවා කරපන්. මානසික මානසික බජයිදී යම් තරම දැනට විෂම ප්‍රමාණු මම කියන්නේ අසි මනු අසි ඉතින් නම් ඒ මිනි ඒ ලෝක ධාතියේ නරකින් යම් කර්ම පිළිලා ඒ ප්‍රජාව ඒ පත්‍ය විසින් මේ අතරන භූමියක් නෙමෙයි මිනිස්සුන්ට භූමියකට පරිසරයකට ලැබිලා තියෙන මෙව්වා අයිතිවාසිකම් ඒ වයින් ලැබිලා තියෙන අයිතිවාසිකම් ලබන්න නෙයි මෞර්යයේ මේ මිනිසුන්ගේ පරමාර්ථය ජීවාන්ත රත්තෝච හරන්ති බැලි මේ අය සැප කතාගෙනයි මේ ජීවිත පෝෂණය කරලා තියෙන්නේ අපි කියන්නේ උදේ ආවත බුදු පූජා පවත්වන බලි දෙනවා මේ පිටට කරපු එකක් දැනයි අපි ඔතේදී මේ මොකක්ද බුදුහාමුදුරුව අදහස් කරන මේ ක්‍රියාව කරන්න උන්වහන්සේට තියෙන යුතුයකම මොකක්ද කියලා බලන්න. යුක්තියෙන් පිට වැඩක් කරන්නේ නැහැ. මෙන්න මේක යුක්තියක් උඩයි මම කරන්නේ. මොකක්ද යුක්තිය? මේ මිනිස්සු දිවාරය දැක්කී දෑන් දීම ආදී සියල්ලකින්ම මේක පෝෂණය කලේ මේ විදිය දුක් විඳින්න නෙවෙයි. උන් දන්නේ නැති අnder දුක් විඳින්න. ඉඳ පරමාර්ථයේ තිබුණේ ඒකයි. සංසිද්ධියෙන් ඉන්නයි. ඒ සංසිද්ධියෙන් ඉන්නේ දන්නේ නැහැ කරගන්න දන්නේ නැහැ ඉතාලි අමාරුවට. නමුත් ඒ සංසිද්ධිය ලබා ගන්න මට පුළුවන්. පුළුවන් නිසා පුළුවන් කාර්යයක් ඔවුන්ගේ ඒ නීතියත් ඒ පරමාර්ථයත් තමයි මේක කරලා දෙන්නා. අන්තිම එකක් කරනවා නෙවෙයි මම. ඕ අපේක්ෂා කරපු දේ මුන් මෙච්චර කාලයක් තිස්සේ මාන් කියලා කාලය ඇඳලා දීලා කරපු දේවල් වල ප්‍රමාණය ලබා ගන්න දෙන්නේ නැහැ. අන්න කියනවා යුක්තියක් දීතියක්. මේ කියන මේ මෙතන යුක්තියයි මම කියන්නේ. යුක්තියෙන් යුක්තිය කියන දෙකක් තියෙනවා නේද? නමුත් බලපාන්න සබල වෙන්නේ ඉදිරියට යන යුක්තිය. කල යුක්තක් මාගේ. අන්න එතෙන්දී යුක්තිය ඉදිරිපත් කළා මොන නීතියක් දැකසි සම්දානීය කරන්නේ. කවුරු තරමේ වලේ ඒ බුද්ධියේ ලක්ෂණයක් දෙන්න. මොකද බුද්ධිමත්ය කවදක්ක යුක්තියෙන් පිටු කරන්නේ. යුක්තිය. ඒක යුක්තියක් නම් ඉදිරිපත් කරන නැත්නම් මොනවා ඒ බුද්ධියේ ලක්ෂණයක්. ඒ උපර බුද්ධිය කියන්නේ උත්තරයක් උන්වහන්සේ වදාරනවා මම මේක කරන්න යන්නේ ජීවිතේම පෝෂණය කලේ සපමින්දයි දුක්ඛින්න ඉඳ නොගත්තම ඒක නිසා කක්මාන්නේ රක්කත අප්‍රමත්තා දැන් බුදු ආවදෝන ප්‍රකාශ කරන සමාධි විද්‍යාවෝගේ රක්කත අද කියන්නේ උන්වහන්සේ. සමාද නොවි මොවුන්ගේ අර විසම දේවල් වලින් ආරක්ෂාව කරලා ඔවුන්ගේ ක්‍රියාවට උන්ගේ කර්මාර්ථය සාර්ථකතරට උදෙන්න දැන් මා විසින් මේක බලයි ඒ කරතම් ඇයි කරපන් කියන බුදුම ආත්මීය ආත්මීය ආත්මීය ඇදී වයින්නට පස්සේ ඒ ක්‍රියාවල් වලට බාර දීම එක. ඒ ධර්ම වලට බාර දෙනවා බුදුහාමුදුරු දැන් කියව කරපන්. ඒක අනාත්ම පදනමයි කියන්නේ. ඔන්න දැන් ආනාරයි වෙලාවයි. මහරජා වගේ නෑ නෑ නෑ. ඔව් බ්‍රහ්මරාජා බ්‍රහ්මරාජා වගේ අන්නා. මොකද වෙලා? ගායි මහරජා. වැඩි යන්න. වත්තවක ඔරොත්තු දෙකක් විතර දෙන්න ඕන. නැත්නම් අජීවද. අංගන්ත ගණන් ගන්න ඈ ඉස්ස ගණන් ගන්න අබ්ද ගණන් ගන්න සමනවල වැටෙනවා වගේ මට තේරෙන්නේ නෑ චිත්ත තරංග වල තියෙනවා ආලෝක තරංග පිළිගන්න එකක් ශබ්ද තරංග පිළිගන්න එකම තමයි ඒකාන්තය මෙතනද කරන්නේ මොකද්ද ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පස්වර්ගයට අයිති තරංග පහක් වැඩ කරන ශක්තිය අපේ කාම පහයේ තියෙනවා. ඒක දන්නවනේ. බය. මුන්නාන්සේ මේ භ්‍රමණේ කරකරන්න ශබ්ද තරංගය පාවිච්චි කරන එකයි මේ. මේවා කියන කම්පලය වාග්විචක් කියලා වැඩේ විතරට කියන්නේ ඈ වාග්විචක් කියලා වැඩේ විතරට කියන්නේ වාග්විචක්යට වටලා මොකද භාෂ භාෂණය කියලා ශබ්ද පිට කරන්නේ හිතේ උපන් ශක්තිය වාග් විඤ්ඤාතියෙන් එක්තරා ප්‍රමාණයක අංකක 10ට නැද්ද? ඒක ප්‍රකාශයට පමුණුනකොට අංකක ඕන ගන්න නෝන. ඉතින් ප්‍රකාශයට පමුණීමේ තමයි මේකේ තරංගේ ප්‍රබලත්වය. දැන් ඔය එක එක ස්වરૂප වලින් මේ දේශනා පවත්වන පරමාර්ථයක් තියෙනවා. එහෙමද? ඒකට අවශ්‍ය යන්නේ ඒ තරම් දැනීම අපට කොහෙත්ම නැහැ. නමුත් අපි ඒවා නිකන් බලාගෙන මෙහෙමයි මේක වෙන්නේ මොකක් හරි පොඩ පැත්තකට ඇරෙන්න කියලා අර සම්දේ හොඳට ගැළපෙන ගානට සබ්දය විද්‍යාවේ ඒකයි. ආහාර ලෝකයට අත්දක් අට ඇතුළේ වෙනවා කියලා. ඒක නම් විදුව. ඒ විදුවිල එතකොට රාමියක් කියලා වැඩිලා බාහිරේ වැඩේ නැතිලා ඒක අඩුවක් නෑ නෑ ඇති වේලා නෙමෙයි. එතන තියෙන්නේ එයා හිතනවා මම ලෝකයට සම්පූර්ණ දෙන්න ඕනේ. වේවා හරියන්නේ අර වේවා නම් කරන්න ඕනේ. මේ වේවා කිව්වත් එතන ජනතන තලෙන්නේ මොකද්ද? මම දැන් කරනවා. ඒක වෙනකම් නේද? මම හොඳ සිතිවිලි පහල කරනවා. ඒ තරංග ඊට වෙනවා ඇති ස්වභාවයෙන් යනවා. ඒ වෑයම් ලෝකෙට සම්පූර්ණ දෙනවා. දැන් ඒක සබ්දයට හැරෙයි. අපිට බැරි මොකද අපි දන්නේ ඒවා මොන මට්ටමින් මොන මට්ටමේ වචන වලට ගොනු කරනවාද කියලා අපි දන්නේ. ඒක නිසා සිතිවිලි වලින් විතරක් ඉතින් කරන්නේ බුදුහාමුදුරේ සිතිවිල්ල එතෙන් අරගෙන ඊට අනුව ශබ්දය හදලා ශබ්දෙන් තමයි ඒක ඉක්මනින් කරන්න ඕනේ හින්දා කරගන්න. බුද්ධිතේ ඉතරයි ඈ බුද්ධිතේ ඉතරයි ඒක කරන්නේ බුද්ධිතේ ඉතරයි එතකොට දැන් අපි රතන සූත්‍රය ආදී කියවෙන්නේ මොකද කරන්නේ? අපි කරන්නේ බුදුන්ගේ දිවිච්ච මෛත්‍රී ස්වરૂපයේ කායාවක් අපේ හිතට ගන්නවා. අනේ මේ සම්පූර්ණ සාන්තියක් වේවා. ඒ සිතෙන්ම දිවිච්ච අන්නේ කුංචි දැල්ලේ. ඒක පොදු දැල්ලක්. පොදු දැල්ල. පොදු දැල්ල අපෙන් පිටර. ගෝවුරුන්ගේ පිටකලේ හරියට එල්ල ඉතර. එතෙන් දවන සත්‍යයේ මෙතෙන් දවන අපතේ බෑ. අපි පොදුවේ බුදුන්ට සම්බන්ධ කරනවා. වෛද්‍යයල දැක්කනේ මේ සමගම කාන්තිය දැක්කේ. දැන් මේ මහත්තයා මුළු දවසේම කරන්නේ මොකක්ද? ඒ චිත්ත තරංගය හදන එක. මේ චිත්ත තරංගය හදනවා මෙතන වෙලා වාඩි වෙලා ඊපස්සේ මෙතන තෙල්ලි බෙල් මොනවා කරේ මෙතන වයින්නේ. මේ චිත්ත තරංගය හැදෙන්නේ. ඒකයි අපි කියන්නේ අපි ලෝකේ නාමකත් කලකින්නේ වැඩි. අනිවාර්යයෙන් මේකෙන් කරන්නේ කියලා කියන්නේ බයනකෝ බොරුනේ. ඒකත් මට ඔතන මේවා දැන් මේ වැටලා ඉන්නේ මේ මේ මල ගන්දරේ ආනිගම් වගේ ඒවා මුකුත් නැතම අනේ අන්නේ අපට ඉඳ දුන්න ඇති ඈ අනේ ඉතින් කොච්චර වේවත් ආව කියලා මේ වැඩ කළා දැන්නේ අපිට ඒක පස්සේ කිම් දරවනේ ඒක අපිටකින් මේ කොහොමද මොකද අවුරුද්දේ ජීවරාජින් වෙනුවෙන් කරන්නේ කොහොමද නැගිලා ඇයි නැගිලා ඕක ලැබෙන කීිත ගන්නවා වෙනවා. ඉතින් ඒ ඒ අනිසාරයෙන් උනත් ලෝකේ කාන්තියක් ගන්න. මේ උත්සාහය කරනකොට මේ ආයෙත් මම දෙයක් කරා. එතකොට දැන් අපි කාලේ මේ ආකාරයෙන් විනාශ කළා. නවත්තලා ඉස්සයි අනිත් විදිහට කියන ඉතින් දිගට බුදුලා විදිහට මේවා ප්‍රයත්න වෙනවා. මිත්‍රාදම් මේ අවස්ථාව අපි ධර්ම සාකච්ඡාවක් කරලා සත් දවසේ පුණ්‍ය පූජාවක එක් කරා කොටසක් හැටියට ආත්මීය ධම්මපත් දේශනා කළා. ඒ තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකට මේ මතුරු සෑම දෙනාම කවුරු එකේ කාකාරවද? දැන් බලන්න. රෑ දවල් දෙකේ මාත්මික කිල් රකින්න. අර මාත්මික දන්නේ. දෙකේම තියෙන මොකක්ද? දෙකේම තියෙන පිළිවෙත බැරි නැති කියලා මේ එකමානයි. ඒකේ තම තමන් පුළුවන් කියන ඒ අධ්‍යාත්ම ලැබෙන හැටි අන්න ඒවත් කරගෙන අන්න ඒ ගත කරන කාලය තුල යම් තරමක් අපි ජීවත් කරගන්නවා නම් ඒ රැස් කරගන්නේ විවිධාගින් නිසයි අපි දේ ලැබෙන්නේ ඒ අරමුණ නැත්නම් අපි මේ කරන්නේ ඒ නිසා අපි මේ ජීවත් කරගන්නවා ඒ ආනුසාරින් රැස් කරගන්නා වූ සකල දුකන් කුණ සම්භාරයේම ලෝකපාල සාසන පාර්ශ්වයේ ස්ථානයට අන්නේ ස්ථානයට අදාදත් කරන්නා ස්ථානයට අධිග්‍රහ සියලුම දිව්‍ය රාජ සමූහයේ දීවන් මොදන්නේ මේ සත්පුරුෂ ධර්මය දිනු කර ගැනීමට ඉදිරි අනාගතයේ තිබෙනා සත්පුරුෂය ඒ පින්කම් මාදිස්ත්‍ය කියලා. සාර්ථක සංසිල්ලේ කර ගැනීමට මේ සෑම දරාතුන් දුක්ඛී රෝගී සත්පත් මේ සත් ගුණ ධර්ම ක්‍රියා ගැනීමට මේ කායය කරත්තා. ඒ දිව්‍ය රාජ සමූහය මේ ධර්මයේ නිවන් පිටේ දේවාලිය දැක් කරගෙන ස්ථාවර කරනවා. Thank you.